තත්පර විසන්නිවේදිකාව නිලන්තිවත් ගෙදර මැදුරිය අංක 11 රැඳී ඉන්නවා කුමන කාරණාවකද අපි කාලය අනිත්‍යතාව සංප්‍රයෝග විප්‍රයෝග ආදිය භාවකී කළ කවි චින්තා රසෝඝය ඔහුය පෙර දිනයක ඉරන්දතියට පින් බැඳී ඇය මැකී ගියද අද පින් බඳින අනෝතප්ත විල නිලුම ඔහුය කන්දෙන් ලන්දට බැස ආ සොබා රසා කර ගී උල්පත ඔහුය රසික ජන මනසේ රසෝත්පාදන කළ ඒ මහා ගී කන්ද ඔහුය සූර්යසර ගී කඟුලෙන් දියතෝතක රස විමසන ශනිදා හමුව අප්‍රේල් 20 වනදා සෙනසුරාදා උදේ 9ට ස්වදේශීය සේවයෙන් ප්‍රවීණ දීපද රචක සුනිල් සරත් පෙරේරා ඔබ හමුවන ශනිදා හමුව ස්තුතියි ආදරණීය ආරාධනයට ජේෂ්ඨ සංනිවේදක ගාමිණී මෙරින්නගේ ඔබට. ප්‍රිය සහෘදේනි ආයුබෝව වේවා. වසරක බොහොම උත්සවශ්‍රීය එළඹෙන අවස්ථාවක තමයි අපි ඔබ මුණ ගැහෙන්නේ. ජීවිතයේ විවිධාකාර හමුවීම් තියෙනවා. ඒ හමුවීම් විටක අපිට දුක සතුට විවිධාකාරයේ හමුවීම් බවට පත්වනවා. හැබැයි මේ ශෛදා හමුව ඔබට සදාතනික මතක එකතු කරන හරි අපූර්ව අර්ථපූර්ණ රසාලිප්ත හෝරාවක් වෙනවා නොනුමානයි. එහෙම වන්නේ ඇයි කියන කාරණාව මේ වෙනකොටත් ඔබ හොඳින්ම දන්නවා. ගීත සාහිත්‍යයේ රසාලිත සොඳුරු මතක සංස්මරණය කරමින් සූදානම් අපි හෝරාවකට ආසන්න ගුවන් කාලයක් බැඳෙන්න ස්වදේශීය සේවය ඔස්සේ ශනිදා හමුවතොලින්. ශනිදා හමුවට සහභාගී වෙන නිර්මාණ ශිල්පය පිළිබඳව අටුවා ටීකා ටිප්පණි කියන්න අවශ්‍ය නැහැ. හැබැයි කිව යුතුම කාරණාවක් තියෙනවා. ඒ තමයි ගුවන්විදුලි ළමා පිටියට කොට කලසමකින් සැරසී පැමිණි මෙතුමන් ගුවන්විදුලියේ ඉහළම තනතුර සභාපති ධුරය දැරීමට සිදුවේ කියලා හීනකින්වත් හිතුවේ නැහැ. හැබැයි දෛවයේ සරඳමක්දෝ වාසනාවක්දෝ ගුවන්විදුලි ළමා පිටියෙන් බිහිවි ගුවන්විදුලි සභාපති තනතුර හෙදවීමේ එකම තැනැත්තා වීමේ වාග්ය හිමි කරගන්නේ මෙතුමා. විශිෂ්ට කලාකරුවෙක් මාධ්‍ය ශාස්ත්‍රයේ දැවැන්තෙක් මාධ්‍ය ශාස්ත්‍රයේ හිටපු පරිපාලකවරයෙක් සඳුරු පරිසරවේදියෙක් මෙන්ම ප්‍රවීණ ගේපද නිර්මාණ ශිල්පී සුනිල් සරත් පෙරේරා අද ශනිතා හමුවෙන් ඔබ මුණ ගැහෙනවා. Thank you. සතුට වදන සුබ දවසක් වාසනා වේවාසේ සතුට වදන සුබ දවසක් වාසනා වාසනා වාසනා සුබ දවසක් වාසනා වාසනා වාසනා සුබ දවසක් වාසනා මහා වරුසා පසුව නැගින සඳ වෙනදාටත් වැඩියෙන් එළියයි නෝකාඩුවට පසුව ඔබේ වත එළියට වැඩියෙන් එළියයි 光。 में बदल අර ගී ගඟුලෙන් ගී දෝතක් අපි කතා කරන්න සූදානම් ඉතාමත්ම අර්ථපූර්ණ විදිහට රසාලිප්ත විදිහට මේක එක්තරා විදිහක ගී කන්දක් ඇත්තටම මගේ නිෂ්පාදකතුමා මගේ මිත්‍රයා ඉන්දුනිල් බොහොම ලොකු පරිශ්‍රමයක් කරනවා මේ වැඩසටහන ආරම්භයේ සිටම මුලින්ම මට සඳහන් කරේ අපි මේ ගීත ධම්මවලට ගිහිල්ලෙමු. ඒ ධම්මලේ ගීත කොටසක් විතරයි අපිට අහන්න හම්බුනේ. අයිබෝන් ඔබතුමන්ට. අයිබෝන්. මම හිතන්නේ අලුත් අවුරුද්දත් අවසාන වේකන යනකොට බොහොම නිර්ලෝභීව අපි කතා කරපු සැනින්ම ඔබතුමා ශනිදා හමුවට පැමිණියා. ඒකට බොහොම ස්තුතියි කියලා කියන්න ඕනේ ඔබතුමන්ට. අපි සෝදානම් ඔබගේ නිර්මාණ ගැන කතා කරන්න දැන් මුලින්ම අපි කතා කරමු දැන් මේ ඔබතුමාගේ ගෙවල් බවට පත්වන්නේ කොළඹ කිරුළපන ප්‍රදේශය. ඔව් අපි මම ඉපදුනේ කිරුළපන ප්‍රදේශයේ කිරුළපන කියන්නේ ඒකාගේ ඉස්සර ඔක වැල්ලවත්ත කියන මේ පොලිස් වසමටයි කුට්ටාසයට අයිති. වෙල්ලවත් අග අග හරිය තමයි ඔය කෙල්ලපන අපේ ගෙවල් පිහිල්ලා තිබුණේ. පාමකටත් ආශ්‍රිතයි ඒ වගේ පැරණි ප්‍රදේශයක් ඒක. ඉතින් මේ ප්‍රදේශය අපේ කිල්ලපන ගම්මන් වාසය කරන තැනට ඊට පස්සෙන් යනවා අර ඇල ගලාගෙන වැල්ලවත් ඇල. ඉතින් ඒකේ අපිට මතකයි ඒ පරිසරය වෙදින් මීට වඩා ජනාකීර්ණ නැති ඒ වගේම ගැමි පරිසරයක් කියලා කියන්න පුළුවන් එක්තරා විදිහක. මොකද මේ ඒ කාලේ විච්ච දර්ශනය මට මතක් වෙනවා පොඩි කාලේ අපි පාසල් ගියේ රිස්සෝවෙන් මමත් නංගිත් බාලංශ පන්ති වලට. එතකොට රිස්සෝව ඒ කාලේ විච්ච බහුලව දකින්න තිබුණා ප්‍රදේශවල. අනිත් ප්‍රදේශය අනිත් පිටිපස්සෙන් අපි ඇල ඇල දිගේ ගිය මොනවද මේ පාරු තිබුණා පාරු ඇවිල්ලා නවත්තන්නේ බොහෝ දුරට අපේ ගේ පිටිපස්සේ රැට ඇවිල්ලා ඒ සීප දහඳත් ඇහෙනවා දැන් එහා පැත්තේ තිබුණේ අද ওই සිද්ධාර්ථ මාවත කියන හරිය සිද්ධාර්ථ මාවත කියන ප්‍රදේශය අද විශාල ජනාකීර්ණ මහා පුරවරයා. නමුත් එදා තිබුණේ තනකොළ කොටුවේ ඒ වගේම කීර කොටුවේ. තව හරක් දක්කගෙන යන හැන්දාවට වැලට ඒකත් මනරම් දර්ශනයක්. අපි ඒවෙන් රස විඳලා ඒකනේ යමි. පරිසරයක් වගේ ඔව් දැන් ඔබතුමා කතා කරනකොට මේවා අපිට චිත්‍රූප මැවෙනවා මොකද කොළඹ අද කිරුළපන අපි බොහොම වෙනස් විදිහට දකින්නේ පාරු තිබුණයි කියලා කියනවා බොහොම අපූර්ව සුන්දරත්වයක් පරිසරය තුළ නිර්මාණය වෙලා තිබුණයි කියලා ඒ නිර්මාණය වෙච්ච සුන්දරත්වය තුළ තමයි මේ ගීත නිර්මාණ පිහිවලා තියෙන්නේ කියලා ඔබතුමා සඳහන් කරන්නේ අපි මේ වැඩිපුර මේ නිරන්තරයෙන් ඒ ඒ ඒ අත්දැකීම එකක් මගේ පොඩි කාලේ අත්දැකීම ඊට පස්සේ අපේ මේ තාත්තගේ ගම තිබෙන දෙල්දුව දෙල්දුව කියන්නේ බණ්ඩාරගමටත් ඔය වස්කඩුවටත් අතර ප්‍රදේශයත් ඉතාම ගැමි මම නම් පරිසරයක් ඒකේ ලැබිච්ච අත්දැකීමුත් මට වැදගත් වුණා මොකද කුඩා කාලේ ගිහිල්ලා අර බක්කේ කරත්තෙන් ගිහිල්ලා ඉදර මේ මේ මේ එතනින් ගියාම ඒකෙදී ලැබපු අත්දැකීම වෙල්ලලි වෙල්ලලි වල දුව පැනලා ඒකම රැට ඔය කවි කියවන අහලා සීපද කියන අහලා කමත් වලදී ඒ වගේ ලැබපු අත්දැකීම් අපේ ඒක ඉතා වැදගත් වුණා ඒ කුඩා කාලේ. නමුත් ඇත්ත වශයෙන්ම මගේ ජීවිතයේ කෙරේ සෑහෙන බලපෑමක් ඇති කරුවේ හතර කුරුලේ බද ප්‍රදේශයයි. විශේෂයෙන්ම රමුක්කන ප්‍රදේශය, කඳුකර ගම්මාන මේවා මගේ බොහෝ දුරට මගේ ජීවිතේට සමුක්කන ප්‍රදේශයට තව නෑදෑකමක් කියනවා. අපි ඒක ගැන ඉස්සරහට කතා කරන්න සූදානම්. සොඳුරු මතක එකතු කරන සූදානම් දැන් මේ වැඩ කරන ජනතාව වෙනුවෙන් අදත් අප්‍රේල් මාසේ 20 මේ වෙනකොට වැඩ කරන ජනතාව යොහුසුව තමන්ගේ වැඩ රාජකාරි වලට එදලා එනවා. වැඩ කරන ජනතාව වෙනුවෙන් නිර්මාණය වෙච්ච බොහොම අල්ප ගීත ප්‍රමාණයක් තියෙනවා. ඔබතුමා ඒ අතරින් ගීතයක් නිර්මාණය කරලා තියෙනවා. දේවාසිත සතුට වඩන සුබ දවසක් වාසනා. ඔව් ඒක අමරදේවයන්ගේ තනුවක්. අපි ජනවාරි 1 වෙනිදාට ප්‍රචාරය කරන්න වැඩසටහනක් කරමුයි කියලා එච්.එම්. ගුණසේකර මහත්තයා යෝජනා කළා. මා ලියු අලුතෙන් ගීත වගේක්. ඒක ගීතයක් තමයි ඕක. අනිත් ගීතය ඒක අමරදේවගේ ඕකත් සංගීතය අමරදේවයන්ගේ. තවත් ගීතයක් තිබුණා සිරි සමනල සිරසින් මුදුන්නන දහසක් අපගේ ප්‍රාර්ථනා කියන ගීතයක්. ওই වැඩසටහනට ලිව්ව ගීතයක්. ඔව්. පහුගිය කාලේ අර මහවැලි ව්‍යාපෘතියත් එක්ක ওই ගීතේ නිතර නිතර ගුවන්විදුලියෙන් ප්‍රචාර වුණා. බොහොම අගනා කියලා ගීතයක් අපි හිතේ හමු නේද එහෙනම්. Thank you. දවසක් වාසනා වේවා සිත් සතුට වඩන සුබ දවසක් වාසනා වාසනා වාසනා සුබ දවසක් වාසනා වාසනා වාසනා සුබ දවසක් වාසනා වේවා සිත් සතුට වඩන සුබ දවසක් වාසනා වේවා සිත් සතුට වඩන සුබ දවසක් වාසනා අහස් ගව්ව දකින ඔබට අඳුරු පතල් දෝනාවල ධන නිධාන සොයන ඔබට ඒ වතු වල දලු නෙලලා රන්තහවනු ගෙනෙන ඔබට නැනනුවනින් කන්තෝරුවේ සම ශක්තිය පුදන ඔබට සතුට වඩන සුබ දවසක් වාසනා වේවා සිත් සතුට වඩන සුබ දවසක් වාසනා වාසනා වාසනා සුබ දවසක් වාසනා වාසනා වාසනා සුබ දවසක් වාසනා වේවා සිත් සතුට වඩන සුබ දවසක් වාසනා වේවා සිත් සතුට වඩන මුලින්ම මේ සමා වෙන්න කියලා කියන්න ඕනේ ආදරණීය අසන්නන්ත. මොකද අපිට සම්පූර්ණ ගීතයම ප්‍රචාරය කරන්න අවකාශ ලැබෙන්නේ. එහෙම වුණොත් එහෙම මේ මතක ගඟුලෙන් තියෙන අපිට බොහොම ටිකයි ගන්න වෙන්නේ. ඒක නිසා මේක බොහොම වටිනා කියන අවස්ථාවක්. මොකද ගීතයකට පාදක වෙන ඒ සිද්ධීන් පිළිබඳව දැනගන්න අපි හරි උනන්දුයි. කුතුහලයකුත් තියෙනවා. ඒ නිසාම තමයි ගීතෙන් කොටසක් විතරක් අපි ඔබට අහන්නට ඉඩකඩ සලස්වන්නේ. සමා වෙන්න. මොකද නිර්මාණ ශිල්පියා සුනිල් සරත් මහත්මයා සාමාන්‍ය අකමැති Tamanගේ ගීතයක් ලියලා වෙන ගීතයක් මේ විදිහට මගින් අපි අයින් කරනවා කියලා කියන්නේ ඒක මහා හිතට වේදනාවක්. හැබැයි මේ මොහොතේ අපිට ඒක කරන්න සිද්ධ වෙලා තියෙනවා. මේ ඔබතුමාගේ අපි මීළඟ ගීතය තෝරගත්තේ අමරදේව මහත්මයා ගායනා කරන කන්දෙන් ලන්දෙන් ගීතය. මේ ගීතය කොහොමද නිර්මාණය වෙන්නේ? මේ ගීතේ මම හිතනවා මේකත් අර ගැමි අත්දැකීමක් මගේ බිරිඳගේ ගම රමුක්කන කඳුකර ගම්මානයක පිටේ ප්‍රදේශයක් රමුක්කන්ට ආසන්න. ඉතින් කඳුකර ගම්මානයේ කන්දක් පාවුල වගේ තමයි නිවස පිහිටා තිබුණේ. ඉතින් හැන්දෑවට එහෙම අපි ඔයක් කලාගෙන ගියා පහලින්. ඒ ඔයට යන ගමනක් මා දැක්කා කලිසර. ඒකත් ඒ ඒ ගමන් රටාවත් මේකට බලතැබ වෙන්න පුළුවන්. අනිත් ඒ කලිසරකම මේකේ අනිත් එක ඇත්තෙම බිරිඳ ගැන සංවේදී බලුව ගීතයක්. ඉතින් මේක මේ මේ අපේ කසාද වඳින ආසන්න කාලේ තිබිච්ච පරිසරය. කිසි විටක් මම හිතනවා මේ මට පසුව ලැබුණා මේ මායතකදී කියවන්න මේ මේ ඉංග්‍රීසි කවියෙක් කියපු බිරිඳ ගැන ලියපු කවි මේ ගීතයක් ඔහු මේ මේ කියනවා බිරිඳ ඔහු යනවා ඈත් වෙලා හිටන් බිරිඳගෙන් කඳු පාවුලට සිංහ ක්‍රීඩාවට. නමුත් බිරිඳ කියන ඈත් වෙලා එනකොට ඔහුට කවදාහටත් වැඩිය දැනෙනවා බිරිඳගේ ගැන තනිකම දිවිනද නැති තනිකම උහුට වෙනවා යාන්තම් කඳු මුදුනේ ඇය රෙද්දක් බලනවා වගේ රෙද්දේ රෙද්දේ කඩක් පේනවා. ඉතින් මේ කාස්ටින් ලිපොත නිර්මාණාත්මක එකක් තමයි මගේ ඊළඟ පොතකට මගේ අතුලස් කරලා තියෙනවා. ඉතින් මේ ඒ ඒ එහා සමාන අය බිරද ගැන ඇත්තටම ඉතින් මේ කාලි මේක ලිව්වෙත් මේක දෝතේ ලිව්වෙත් ඉතින් බිරඳගේ තියෙන මේ ඔබ සහ ඒ වගේ ගැනනේ. ඉතින් ඇත්තම මේ ගීතයේ අනිත් එක තමයි මේ අමරදේවයන් මේක නිර්මාණය කළ තිබෙන තනු නිර්මාණය ඉතාල වැදගත් වෙනවා. මොකද මගේ මම භාෂාත්මක වශයෙන් කරපු අරගලය මෙහෙදි අර මේ විපල්සනායකයන් කියනවා මම භාෂාව සමහර තැන්වලදී කඩිසර ගමනක යොදවනවා කියලා. අවස්ථා තුනකට ගීත තුනක් එකට එකතු කරලා හරි අපූර්ව විග්‍රහයක් කරලා තිනවා මහාචාර්ය විමල් හරි අපූර්ව කතාවක් මම ඒක ටිකක් ඔබතුමාගේ විස්තර හොයාගෙන යනකොට මේ මට මුණ ගැහිච්ච දෙයක් එක මේ මම විස්තර ටිකක් ලියාගත්තා මොකද අමතක වෙයි කියලා. එක ඔව් කන්දෙන් ලන්දෙන් ගීතය ගැන මේ මහාචාර්ය විමල් දිසානායක මහත්මයා සඳහන් කරන කන්දෙන් ලන්දෙන් ගීතය සමහර අවස්ථාවලදී භාෂාව මේ ළඟකාර බව පෙන්වන්න උත්සාහ කරලා තියෙනවා. එතකොට පෙර දිනේකම අපි කළ කියන ගීතය තුළ භාෂාව හඬවනවා කියලා. එතකොට එරන්දතිය කියන ගීතය තුළ භාෂාව කොමල ගමනක යවන්න බොහොම ලොකු උත්සාහයක් දැරලා තියෙනවා. හරි අපූර්ව කියවීමක් මේක ඇත්තටම. <laughs> මට ඒ ගීත මම නැවත නැවත ශ්‍රවණය කරන්න උත්සාහයක් වුණා මේ කියවීම තුළම. ඒක හරි අපූර්ව කතාවක් තියෙනවා. තව කතා බොහෝමයක් තියෙනවා. ඒ වගේම තමයි මේ ඉඳුරේ අපිට පුංචි වෙලාවත් ඉන්න ඔය ගීතයක් අහන්න සෝදානම් නැහැ. ඔබතුමාගේ ගීත තුළ රූපන තුළ රූපන මැවීමක් තියෙනවායි කියලා කියනවා. රූපක කියනවා. ඔව් රූපක තුල රූපක මැවීමක් තියෙනවායි කියලා කතා කරනවා. මේ බොහෝ ගීත තුලත් තියෙනවායි කතාව. ඔව් ඇත්ත වශයෙන්ම රූපකේ කාව්‍ය මේ මේ කාව්‍ය චින්තනයක් කියන එකයි රූපකයයි අතර අන්තර් ක්‍රියාදාමයක් තිබෙනවා. ඇත්තෙන්ම මගේ කාව්‍ය පරිකල්පනය තුළින් මතුවෙච්ච රූපක සමුදායක් රූපක කියන ප්‍රයෝගය භාෂා මම හිතන ලඝුලේඛන ක්‍රමයක් වගේ. ඉතින් මේ ගීත සාහිත්‍යයට නාමපද ක්‍රියාපද එක්කාසු කරන රූපක විශේෂයෙන් මම විසින් හඳුන්වා දුන්නයි කියලා කිව්වත් මම හිතනවා නිවැරදිව අපි දන්නවා පැරණි සාහිත්‍යයේ තිබුණා නාමපද ක්‍රියාපදයක් වශයෙන් රූපක මුවතඹර කියන තැන රූප අපි කියමු ඕක අපි සංසන්දනය කරමු රූපකය හඳුන්වන්න අපි සරල පාඨකයාට සරල ලෙස ශ්‍රාවකයාට මේ මේ උපමාවත් එක්ක සම්බන්ධ කරද්දී ඔක පැහැදිලි කරගන්න පුළුවන් උපමාවේදී අර මෙන්සේ වැනිනා කියන සුළුදාර්ථවත් පද දාලා සමාන කිරීමක් කරනවා. නමුත් රූපකයේදී ඒ වස්තුවම බව කියනවා. සඳ වැනි මුහුණක් ඇත්තේ කියලා කියනවා මේ උපමාවේදී සඳ මුහුණ කියලා කියනවා රූපකේ. රූපක කියලා සුහසක් මවා ගන්න පුළුවන්. රූපකාර්ත්‍යයට රූපකයට මේ මේ රූපකාර්ත්‍යයට මුල් තැන දෙන කාව්‍ය භාෂාවක් නිර්මාණය කරන්න මම එදා ඉඳලාම උත්සාහ ගත්තා. මගේ ගීතවල බොහොමයක් තිබෙනවා ඒක. ওই ලඝු ලේඛන ක්‍රමය ආරම්භ බැලුවා සන්දෑ කළුවර කියන ගීතය ආරම්භ බැලුවා සරලව තේරුම් ගන්න පුළුවන්. නාමපද ක්‍රියාපද එක්කාසෙන රූපක. භාවාත්මක උපක්‍රම භාවිත කරලා තියෙනවා. හරියට හරි. මේ කළුවර ගලා හැලනවා කියන තැන ඒ රූපකාර්තයේ මතුවන තැනක්. නා කළුවර කියන ක්‍රියාපදයයි ගලා හැලන ගලා හැලනවා කියන ක්‍රියාපදයයි කළුවර කියන නාමපදයක් එක්කාසෙන හැදිච්ච රූපකයක්. සෙනෙහස දැල් වෙනවා කියන තැන ගීතේ සෙනෙහස කියන නම් පදයයි දැල් වෙනවා කියන ක්‍රියාපදයක් අසල රූපකයක් නිර්මාණය වෙනවා. මේක සාහිත්‍යක ලවුඩ එකන ක්‍රමයක්. මම අතෙන්දි බිරිඳ ගැන කියනවා බිරිඳ ගැන වචනයක් පාවිච්චි නොකර ඔය සඳය කලවර කියන ගීතයේදී ඒකෙදී අර සඳයාවට ගෙදර යනකොට බිරිඳ බලන් ඉන්නවා, ආදරෙන් බලන් ඉන්නවා, සෙනෙහස දැල් වෙනවා, ඒ වගේ දේවල් තාස් මේ ලඝු කොට දක්වන්න පුළුවන් රූපපායක් මම හරි ගස්සගත්තා මේ රූපකේ තුලින්. ඔව්. ඒ නිසාම තමයි මේ ගීත මේ තරම් අපිට දැනෙන්නේ. ඒ නිසාම තමයි මේ ගීතවලට ආදරය කරන්නේ. අපි සෝදානම් පඬිත් W.D. අමරදේව සූරියන් ගායනා කරන සුනිල් සරත් පෙරේරා මහත්මයා රචනා කරපු මේ ගීතය රස විඳින්න. Thank you. කන්දෙන් දැස දිවෙන්නේ මාදන් හෝ විචියා රස දන්නේ නින්දේ දුතු සිහිනය එළිවෙන්නේ සඳෑ කුමරිය ගඟට වසින්නේ කන්දෙන් නන්දෙන් දැස දිවෙන්නේ මාසං භූවිතියා රස ගන්නේ නින්දේ දුසු සිහිනය එළිවෙන්නේ සැන්දෑ කුමරිය ගඳට වසින්නේ පුල්නා බුදුල ඇගවත සොමි පුල්නා තරසඳක් දේහද එලිදල්ලා නුරාබසක් වීසිත බැඳිලෝලා පුරා බඳුන් මේ සතුට ගෙනල්ලා පෙරේ ගුලසින් ඔපලාලා මුවින් නියුරු ගී පද මුමුණාලා රනින් යුගත බැඳි වලලු සලාලා බලන් තෙලඳ යන කොමල දීලා කාලය අනිත්‍යතාව සංප්‍රයෝග විප්‍රයෝග ආදිය භාවකී කළ කවි චින්තා රසෝඝය ඔහුය පෙර දිනයක ඉරන්දතියට පින් වැඳේ. ඇය මැටියේ කියද අද පින් වඳින අනෝතප්ත විල නිලුම ඔහුය. කන්දේ ලන්දට වැස ආ සොබා රසා කර ගී උල්පත ඔහුය. රසික ජන මනසේ රසෝත්පාදන කළ ඒ මහා ගී කන්ද ඔහුය. ඔහු ප්‍රවීණගේ පද රචනා ශිල්පී සුනිල් සරත් පෙරේරා. සුනිල් සරත් මහත්මයා මේ ගීත නිර්මාණ තුළ නිර්මාණකරුවෙක් තුළ ඇසූ පිරූ තැන් තියෙන්න ඕනේ. විතරම කියලා දෙයක් තමයි අපි කියවන්න ඕනේ. කියවීම තුළ තමයි අත්දැකීම් තුළ තමයි අපිට නිර්මාණ බිහි කරන්න පුළුවන් කියලා කියන්නේ. කතාව ඇත්තනේ. ඔව් ඇත්ත. ඇත්තෙන්ම මේ කියවීම පවා නෙවෙයි සවන් දීමත් හිතවලගත් වෙනවා. අපි ගීතේ වගේ දෙයක් කතා කරද්දී සවන් දීම අපිත් සමහර විට මම ගීත නිර්මාණයේදී මට සම්බන්ධ වුණා වද්දුරට ගැමි කවියේ තියෙන නාද රූප මම වලට සවන් දුන්නා. ඒකට මම පරිසරයේ මා ඇසුරු කරපු පරිසරය තුලින් ලබාගත්ත නාද රූප ගැමි ආකෘති මට ඒක වැදගත් වුණා. ඉතින් ඒ කාලේ මම මගේ සිරිතක් තිබුණා රමුක්කන අපේ බින්දේ ගෙදරට ගියාට පස්සේ හන්දාවට එහෙ හිටියා මාටින් සිංහ ගෙදරට මේ නාඩකම් ඒ ගමේ යමි නාටක නාට්‍ය මේ ශිල්පියෙක්. ඔහු ගෙනල්ලා හිටන් ඔහුගේ තිබුණාට සුයිල් බරයක් වගේ දෙයක්. ඔහු හැන්දෑවට ඇවිල්ලා ස්තූපේ ඉඳගෙන මට ගායනා කරලා පෙන්වුවා. මොකද ඒ කාලේ සලාගුණාංශ කියලා එක ප්‍රසිද්ධ පුද්ගලෙක් හිටියා. ආගේ ගෝලයක් මෙයා. සලාගුණාංශ ලිව්ව කවිපොත් තුල සම්ප්‍රදාය කියන්නත් බෑ. ඔහු ගාව තිබුණා ගොඩාක් කවිපොත් ලියලා පොඩි පොඩි පොත් පිටු. ඉතින් මේ කවි නාඩකම කියන එක ඒ ප්‍රදේශයේ බහුලව තිබිච්ච දෙයක්. මේ සරච්චන්ද මහත්තයා කරපු මৌলিক අත්හදා මේ මේ පරීක්ෂණ වලටත් ওই කවි නාඩකම ওই ප්‍රදේශවල ඉතා වැදගත් වෙලා තිබෙනවා. මේ දික්පිටිය පැත්තේ මේ කවි නාඩකම්. ඉතින් කවි නාඩකම කියන කිඳුරු සඳ කිඳුරු මේ අරගෙන මනුස්සයා දවසක් මට වාදනය කළ පෙන්නවා. වරලසා නීල වර්ණ මල් දමෙන් ගොතා කියලා. ඒක මේ මගේ මූලික ගීත රචනා ශ්‍රේෂ්ඨයට ප්‍රවිෂ්ඨ වෙන මුල් අවධිය ජනප්‍රිය නැති අවධියක. ඒකදී මම මේකේ ආකෘතිය තෝරගත්තා. වගේ නිර්මාණයක් කරන්න. කල්මිනා සඳසේ සදසි. ඇයගේ වතමන කියන ගීතයේ සෝමරත්න පෙරහැර ලියුවේ මම මේ කියන ආකෘතිය තුලයි. ඉතින් මේ ඔව් දැන් ඔය ගායන ශිල්පිය මතක් කරපු නිසාම මේ සෝමරත්න පෙරේරා ගායන ශිල්පියා අපි පොඩ්ඩක් ඒ ඉතිහාසය ගැන කතා කරමු. මොකද මේ නව પરම්පරාවේ ඉන්න අයට පොඩ්ඩක් නුහුරු නමක් එතුමාගේ මේ නම මේ මේ ගීතය අපි සතුව තියෙන මේ වෙලාවේ අහන්න දෙන සෝතන අපි එතුමාගේ මතකයක් මතක් කරමු. ඔහුටම ආවේනික කටහඬක් තිබුණා. ඔබ මේ ගීතේ සමන් දෙන්නේ පැහැදිලිව දකින්න පුළුවන් පැහැදිලි උච්චාරණ කිරීමේ ඉතාම ඒ වගේම ශූර වාදකෙක්. ਉਹ හොඳ තබ්ලා වාදකෙක්. අමෘතිවංගේ මම හිතන මුල් ඈත කඳුකර හිමවර්ණය කියන ගීතයට තබ්ලා වාදනය කළා තියෙනත් ඔහු විශාරද උපාධිය අරගෙන ಭಾರತයෙන් ලවිලටන් ගුවන් විදුලි වාදක මණ්ඩලයට සම්බන්ධ වෙලා වැඩ කෙරුවා. ඉතින් හරි ලස්සනයි මේ හරි විනෝදාත්මකයි අපිට මේ ඒ දවස්වල අපි පොඩි කාලේ අපි කියන්නේ තරුණ කාලේ ගුවන් විදුලියට එද්දී ආර්ය දිසාසේකර හිටියා සෝමරත්න පෙරේරා හිටියා රෝහිත විජේසූරිය වගේ අය හිටියා. ඒ වගේම වාදක මණ්ඩලයේ නොයෙකුත් පිරිස් හිටියා. මේ අයගේ කතා බහ විනෝදයෙන් කරපු කාල මේ ගත කිරීම මට මතක් වෙනවා. එතන සුමරත්න පෙරලා අකලට වියෝ වුණේ අපාතලේ. ඉතින් ඔහු මට මම ලියපු ගීත කීපයක් තියෙනවා. මල් මදහස රැඳුණු සුරේ කියන ගීතය. ඒකම ආදරයේ සනාතනික සංකල්පය අම්මා කියන ගීතය ඔහු ගායනා කරුවේ. ඒ ඔහුගේ නිර්මාණයක් තනු නිර්මාණ. ඔහුගේ තනුවලක් තියෙන අපූර්වත්වයක් අමතක. ඔහුටම විශේෂිත. ඒක අපිට පැහැදිලි වෙනවා මේ කල්මනා ගීතේ බලපුවාම අපිට පැහැදිලි කරගන්න පුළුවන් ඔහුගේ කටහඬයි ඔහුගේ නිර්මාණ කෞශල්‍යය. අපි හැම වෙතේ Thank you. ඇති රස මන ගමනිනා මසිත බැඳුනි විතර රූවෙන කෙල්මෙනා තඳෙස තදිති ඇති රස මන ගමනිනා මසිත බැඳුනි විතර රූවෙන ළඟ එනායිත දුරුතු මාත පෙර දිනා දෙනු මන බහත බහක් මසිත කොබයන ළඟ එනයිත දුරුතු මාත පෙර දින දෙනු මන බහත බහක් මසිත කොබයනා පැතුම් ලොවට නිබඳ පුබුදනා මුතු මෙනා සුමුදු වන්තිනා මුවග නගමිනා වෙන තුරා එළඳ උදෙනා ඉඳිමි මග බලා කෙල්මෙනා සඳෙස කදිසි ඇයගේ වතමනා ගමනිනා මසිත බැඳුනි තිසරරු මෙනා ළඟ නායිත දුරුතු මාත පෙර දින දෙනු මනා බහත බහත් මසිත පොබයනා නවනතා සුඳුරු වෙරතා බුලටකින් සදා අතවත රනත නතන මලලු ලනලනා දැකුමෙනා දුටුව කාගේ ගුවද සිටු දෙනා අතපත තවත් නෙගම ඇතිද එම ළඟා කල්මෙනා රැඳෙස තදිසි ඇයගේ වතමනා ගමනේ නාම සිත බැඳුනි ඉතරරු වෙනා ළඟ එනයිත දුරුසු මාත පෙර දිනා දෙනු මනා බහත බහක් මසිත පොබයනා ළඟ එනයිත දුරුසු මාත පෙර දිනා දෙනු මනා බහත බහත් මතිත පොබයන පෙරවරු 9යි විනාඩි 34යි අර්ථපූර්ණ රසාලත් ගීතේ මතක සංස්මරණය කරමින් ශනිදා හමුව ඔබ වෙත අපි ගෙනෙන්නේ 60 70 දශකයේ ගීත මුල් ගීත ශ්‍රවණය කරනවා නම් අනිවාර්යයෙන්ම ගුවන් විදුලිය ඔබ ශ්‍රවණය කළ යුතුයි මේ ඇහෙන ගීතත් සමහර අවස්ථාවලදී පුංචි පුංචි ශබ්ද නැගමින් සංස්කරණය කරලා අපි ඔබට ලබා දෙන්නේ අපේ ජාතික ගුවන්විදුලියේ සංරක්ෂිත පුස්තකාලයේ සංරක්ෂිත තැටිවලින්. 60 70 80 දශකයේ මතක් කරනකොට සුනිල් සරත් පෙරේරා සූරියන් රචනා කරපු ගීත ගොන්නක් තියෙනවා. බොහොම අමාරුවෙන් අපේ ඉන්දුනිල්ලේ ගීත ටික තෝරගෙන කඩින් කහ ඔබට අහන්න ඉඩකට ලබා දෙනවා. තව කොටස් ටිකක් අපි අහමු. Thank you. මගේ රටට දලදා හිමි සෙවණයි මගේ ජයත දලදා හිමි සරණයි සැපතින් සපිරුණු නිවහල් දෙවණයි උපතින් මාහට මේ ජනතා ජය සත්‍ය සිනා තන තන මතු වන්නේ දුක්පත් සමකාගත බියෙන් බින් මතු නම වන්නේ ජනතා ජය සතු සුඛිනා ජනතන මතු වන්නේ දුක්පත් සමකාගත බියෙන් බින් මතු නම වන්නේ යසෝදරා යසෝදරා ඔබ නොනිදා කවුරුගෙන් බලාගෙන කුතුම් මෙලන මෙරයාමේ ඔබේලුවන් කැන්නෙලියෙන් එලිවුන රුවන් තරුව මට සිනා නගන්නේ ලැටි ලැටි ගමනින් එන්නේ ඔමරි කරන්නේ ඇඳ වට කර කියන්නේ විදුලිය වන්නේ කෙඳිරිලි හඳට දුවන්නේ බෙහෙත් දෙවන්නේ ගිලනු තනහාලක් කොට ඇති සසර දුක් විඳි උතුම් සම්බෝධිය පතා කෙලෙස් නිරංජා චරණය කලේ අපමා බෝතතා ජියාසර කර ආමි දේශෙන් දේශයට මගේ රට මට අගේ අපි මේ මේ කතාව ආරම්භ කරපු තැන සිට මේ දක්වා විනාඩි 38ක් ගෙවිලා ගිහිල්ලා තියෙනවා. ඒ 38ට නමුක්කර කියන වචනය භාවිත කළා වැඩි දෝ කියලා මට හිතෙනවා. මොකද කිරුළකන ඔබතුමාගේ ගම. හැබැයි රමුක්කරන්ත් එක්ක ලොකු සබදියාවක් තියෙනවා. මොකද පෙම්වතියක් වෙලා ඉඳලා පසු කාලීන වාදනීය බිරිඳ වුණු සරෝජිනී මහත්මිය. හරි නේද නම? හරි. හරි. මේ මේ ඇයට නිර්මාණය කරපු බොහෝ ලොකු ගීතාවලියක් තියෙනවා. ඒ අතරේ මේ සංගීත නිපුන් සනත් නන්දසිරි මහත්මයා ගායනා කරන නවාතැනින් ඇය යනවා වරන් ලබා සරසවියට. දැන් මේ මම ඔබතුමා පැමිණෙනවා කියනකොට විස්තර ටිකක් හොයාගෙන ගියා. එතනදී මේ හරියට සුනිල් සරත් ආදර කතාව සරෝජනී දෙන්නගේ ආදර කතාවත් ඇවිල්ලා ගම්පෙරළේ නන්දාපියල් ආදර කතාව වගේ දෝ කියලා සමහර තැන්වල කියවෙලා තිබුණා. විවිධ විවිධ අර්ථකථන දෙනවා. මොකක්ද මේ කතාව ඇත්තටම? ඔයත්ෝසිම නවාතනිය යනවා කියන ගීතේ ලිව්වේ මම ඊට වඩා වෙනස් විදිහ අත්දැකීමක් මුල් කරගෙන. සරෝජනී වෙනුවෙන් දීපු ගීතාවලියක් තියෙනවා මම හිතනවා එතනදලා හිතන් ගොඩක් තුරට සිනා මේ ගොඩක් ගීත මම එබිනෙන් ලිපු ගීත පිට මතුවලා තියෙන්නේ. ඒ වගේ ඒ පරිසරය නිසා මේ ගීතයට මුල්ුණේ මම හිතනවා ඔබ කිව්වේ නවාතැනින් කියන ගීතේ ඊට වඩා වෙනස් අත්දැකීමක්. මෙය මම හිතනවා අප භද්‍ර යෞවන වියේ හුඟක් භද්‍ර යෞවනයන්ට ලොකු මම හිතනවා సౌందర్యාත්මක නිකේතනයක් වගේ තැනක් තමයි ওই සරසවිය පෙරාදින සරසවිය. එතෙන්ට එතෙන්ට යන්න බැරි අය දුක් වෙනවා. ඊය අය එතනින් පස්සේ විවෝ වෙනවා. අනිත් එක විශේෂයෙන්ම සරසවිය පෙරදින සරසවියේ අපි දන්නවා එක මනමේ කුමාරියක් නෙවෙයි මනමේ කුමාරියන් සිය ගාණක් මෙවන විට මම හිතනවා ඇතුල් වෙලා පිට වෙලා ගිහිල්ලා ඇති. ඉතින් මේ මේ අත්දැකීම මම දැක්ක මම මේක සම්බන්ධ කරන්න අවස්ථා තුනකට. එකක් තමයි මේ අපිත් යවුන කාලෙදී මම දැක්කා මේ එක යවුණියකට ප්‍රේම කරන පෙම්වතෙක්. ඔහු බැඳී හිටිය ප්‍රේමන්තයෙක් හැටියට නමුත් ඇය මා දැක්කා අපි විතර යන්නේන මාර්ගයක තම පියත් එක්ක පාසලෙන් සමුගෙන අර මේ මේ මේ අසීමේ සහතිකය අරගෙන ඊට පස්සේ යනවා බෑග් එකකුත් අරගෙන. ඔය ඔය එක සංසිද්ධියක්. තවත් සංසිද්ධියක් තමයි කාලයගේ අවෑමෙන් මේ මේ මේ පෙම් කරපු පෙම්වතියත් පෙම්වතත් මා හොඳින් අඳුරනවා. ඉතින් ඒ ඒ ආශ්‍රය කරගෙන මම තවත් ගීතයකුත් ඕකට සම්බන්ධ කෙරුවා. අර අමර මේ සෝතිලක ජයමා ගායනා කරන සිනාසෙසියේ වසන්තයක් යලි යෞවන ප්‍රේමයේ හද දිනු ප්‍රේමයේ මල්ප පුදන්නට පොත් මිටියක් ගෙන ඇදිව යනවා පාළු මාවතේ ඇදිව එනවා පාළු මාවතේ මහමුවන් ටික මේ අත්දැකීමත් මම වකර අපි පොදු අත්දැකීම් බවට පත් කරනවා. ඒකත් මේකට ඒ තවත් සංසිද්ධියක්. තවත් තවත් අවස්ථාවකදී මා දැක්කා නාරද සාසේ කරලා අපි ගියා වැඩසටහනකට පෙරාදෙනිය මේ කියන යෞවනය තවත් තරුණයෙක්ගේ එක සුළු කරන අවස්ථාවක්. ඉතින් මේ සියල් සම්බන්ධ කරලා තමයි මා කිව්වේ අනිත් එක තමයි අපි භද්‍ර යෞවනයේදී ප්‍රේම කරත් ප්‍රේම කරද්දී ලොකු සැකයක් බයක් තිබෙනවා ප්‍රේමපතිය. මේ ඒක ඉතින් මම මම ඒකින් තමයි මගේ මගේ බිරිඳ තරහවිය ඇරියෙත් නැහැ. <laughs> ඒ කාලේ වගේම මේ කාලෙත් ඔය කියන සැකේ බිය තියෙනවා. ඔය සැකේ ඒ ඔක්කොම තියෙනවා මේ ගීතේ. භද්‍ර යෝන්ගේ සපැමිණි සක්මන් මළුවල පෙන් බැඳි සිනාස කවට බස්පවසති කුමර කුමරියෝ අසුර පතන දූත හසුන් අවටම ඇවස නවක දසුන් කියන වගේ දු. ඒ සංකාව සැකය පිළිබඳ කරුණුත් එක මේ සංසිද්ධින් තුනක් එකතු කරගෙන මේ ආදරය භද්‍ර යෞවන ආදරය පිළිබඳව එක්තරා විජේකර මට මේ ඊයේ පෙරේදා විමල් දිසානායක ශූරින් ලියපු කවියක් විතර මම මෙනෙහි කරනවා. ඒකෙදි පේනවා මේ ආදරය කියන එක මේ භද්‍රයවන් ආදරය මොනතරම් අපි හිතා බල යුතු දෙයක්ද කියලා. ඒකෙදි ඕක කියනවා මුව රද්ද බර තිති මල් ගමු අතරේ නැත ආදරේ වේදුන්නේ පැහැසර පැහැරේක අතරේ නැත ආදරේ අඳපානේ ගඟ දියරැලි අතරේ නැත ආදරේ ඝන අඳුරේ හුදකලාව නැගි කඳුලකී ආදරේ ආදරය පිළිබඳ මම හිතනවා මේ භද්‍ර යවුවනාදරේ පිළිබඳ හොඳ විවරණයක් මේ කවියෙන් තිබෙනවා. ඒක මේ ගීතය සරසවි මම හිතන්නේ සම්මානයකටත් පාත්‍ර වෙච්ච ගීතයක්. මෑත භාගදී සරසවි අර සංවත්සරයේ සංවත්සර වෙලාවේදී සම්මානට පාත්‍ර වුණා. ඔව්. දැන් ඔය සරසවි ගීතය ගැන සරසවි මේක තියෙනවා තවත් දෙයක් අර සංකේත උපයෝග කර ගැනීම. ඔබ දන්නවා ඇති පාන් කිරිත්තා කියන සංකේතය. පාන් කිරිත්තා කියන්නේ පොල් කිරිත්තා කියන්නේ මේ පහතරට තවත් තියෙන මේ මිත්තක්ද කියලා කියනවා මේ සමාන පැත්තේ මේ ආදිවාසී ජනතාව ආදිවාසී ජනතාව. ඉතින් මේ පොල්කිට ඇවිල්ලා නැත්නම් අසුබ නිමිත්තක් කියලා. පොල්කිට කෑ ගහනකොට ඒක වැඩකට හොඳ නැහැ කියලා කියනවා. හැන්දෑවට කෑ ගහන එක මහා මූසල හඬක්. නමුත් ඉතින් පොල්කිට හැන්දෑවට එක තැනකට läගලා හිටන් කෑ ගහන හඬ එක්තරා විදිහකින් හරිය ලාලිත්‍යකුත් තියෙනවා. ඉතින් මේ මේ ඒ පොල්කිට ඇවිල්ලා අසුබ නිමිත්තක් කියන නිමිති මේකත් අරගෙන මම ලිව්වේ පාන් කිරිත්තෝ මගේ දුකට නොබලා ඩන් පාන් කිරිත්තෝ කියලා. සිංහල ගීත ගැතේ තුළ අපිට සරසවි ගීත කීපයක් මුණගැහෙනවා. ඒ අතරින් හන්තානට පායන සඳ අපේ මතකයේ තියෙනවා. ඒ අතරිනුත් මේ ගීතයත් අපේ මතකයේ තියෙන තවත් ගීතයක් ඔබ රචනා කරලා තියෙනවා. මගේ අතේ තියෙන ඒ ගීතේ මම පද ටිකක් කියන්නම්. උඩ වැදියා මල් පිපිලා පේරාදෙනි සීතලේ ආඩම්බර සඳක් නැගේ හන්තානේ කඳ කරේ සිතිවිලි මහ වැලිය ගලයි සඳ එළියට වැලිතලේ සැහැල්ලුවේ පාවී යයි බලාකුලා නිලබරේ. මම ළඟදී ඔක තනුවක් කියන්නේ දාලා නැහැ තාම. ඔව් ඒක තමයි ඉදිරියට අපිට අහන්න පුළුවන් බොහොම අපූර්ව ගේ පද සංකල්පනාවක් මේ ගීතයත් ඉදිරියට අපිට අහන්න පුළුවන් ඒ. ඔව් මම හිතනවා පුළුවන් ඒක. මේ අනිත් එක විශේෂයෙන්ම මම හිතනවා මේ මේ යෞවනය පිළිබඳ කියනකොට පේරාදෙණිය අර අපේ යවුන යවුනේ ගැන බද්ධ වෙච්ච තනක් විශේෂයෙන්ම සරසවි ප්‍රේමයේදී උගත් දෙනකොට ඕක පොදු අත්දැකීමක් බවට පත් වෙලා තියෙන පොදු අත්දැකීම බොහෝ රසිකයන් බෙදා හදා ගන්නවා. තමන්ගේ ජීවිතවලටත් බද්ධ කර ගන්නවා. අපි හැමෝටම භාවියට මගේ දුකට නුඹ නාදන් පාන් කිරිත්තු පාන් කිරිත්තු පාන් කිරිත්තු නවාතනින් ඇය යනවා වරම් ලබා සරසවියට මගේ දුකට නුඹ නාදන් පාන් කිරිත්තු පාන් කිරිත්තු පාන් කිරිත්තු වෙනස් පවසති කුමර කුමරියන් ඇසුර පතන දූත හසුන් අවට මැවෙත නවක දසුන් නුහුරු ලොවේ කුමර විකුම් කසල කරයි සිටු නවාතනින් ඇය යනවා වරම් ලබා කරසවියට මගේ දුකට නුඹ නාදන් පාන් කිරිතු පාන් කිරිතු පාන් කිරිතු සුනිල් සරත් පෙරේරා සූරින් රචනා කරපු වැසි ගීතය. මේ කාලය තුලදී අපිට බොහොම වටිනා කියන ගීතයක්. අපේ එහාපැත්තේ මැදුරේ හිටපු අපේ ජේෂ්ඨ සංගීතක ගාමි දිකිරින්නගේ මහත්මයා මතක් කරා මේ ගීතය ගැනත් කතා කරන්නකෝ කියලා. ඒ ගීතය ගැන කතා කරන්න කලින් පොඩ්ඩක් අපි ගීතය අහමු. වැසි වැසි වැසි ආකාරයේ අනුහසින් වැසි වදී විවිධ තේමා ඔස්සේ විවිධ වර්ණ ගැන්වූ ගීත කොටස් කිහිපයක් අපි රස විඳේ. ගේ පද රචනා ශිල්පී සුනිල් සරත් පෙරේරා සූරින් රචනා කරපු මේ ගීත කොහොම අහන්න තියෙනවා නම් කොච්චර හොඳද කියලා අපිට හිතෙනවා මේ සුනිල් සරත් මහත්මයා කියනවා නෑ අර ගීතෙත් අහන්න ඕනේ මේ ගීතෙත් අහන්න ඕනේ දැන් ගීත ටික අපි පෙළගස්සනකොට මගේ මිත්‍රා ඉඳුනුලුවේ මහත්මයා මේ බොහොම ලොකු අපහසුතාවයකට පත් වෙනවා කොයි ගීතද ගන්න කියලා දැන් ඊළඟට අපි තෝරගත්තේ කතා කරන්න විනාඩි 10ක වගේ කාලයක් තියෙන දිලි තිලි කියන ගීතය මේ ගීතය කොහොමද ලියවෙන්නේ ඔව් මම හිතනවා මේ ඇත්තම දිල්ලි නුවර මගේ මට ඉතාමත් මම ඉතාමත් චමත්කාරයක් විඳලා මහත් භාගයේ අමරදේවන් එක්ක ගිහිල්ලා අමරදේවන්ගේ අර සම්මානය පුදලාපු දවසේ දිල්ලියේ ඒ රාෂ්ට්‍රපති භවනයේ රටන් ඈත දිස් වෙන ප්‍රදේශ ඉතාමත් මන මනකල් දර්ශනයක්. ඉතින් මේ පිළිබඳවත් ඒ ක්‍රම දිල්ලිය පිළිබඳව ඔය ගීතය ලියුනේ මගේ අතින් දිල්ලිය හරි වර්ණවත් සීත යුක්තව ඔන්න මෙන්න කියන කාලේ. ඒ ඒ බඩුවක් ගැහුවත් අර ටෙන්ට් එකක් ගැහුවත් කලාත්මක ටෙන්ට් එකක් වුන් අර මේ බඩු විකුණන්න ගහන මේ ඒකෙන්ට ආගේ පිරිස් හරි වර්ණවත් ඇඳගෙන ඒ ඒ ඒ දර්ශනේ මම ওই දම්පත් හෝටලේ ඉඳලා දැක්කා. ඒක දැකලා ඒක දම්පත් හෝටලේ දිල්ලියේ ඉඳගෙනයි මාදි දිල්ලිය මම හිතනවා ඇත්තෙන්ම හරිම කෞතුක නගරයක්. ඒ වගේම හරි సౌందర్యයක් තිබුණ තැන. ඒ මේ ඒකේ තබල චමත්කාරය තමයි මම මේ ගීතේට කැටි කරුවේ. දිලි දිලි දිලි දිලි දිල්ලනුවර නංගිය කියන ගීතය. අපිට වැඩි වෙලාවක් නැති නිසා මේ මේ කොටස් ටික අහන්න ඕනේ කියලා. ඔබ ඇස්සේ මුදු පහස කියන සෝමදෙල විජය මහත්මයා ගායනා කරන ගීතය. ඔබ ඇස්සේ මුදු පහස කියන ගීතය මම කියවා රූපකේ කියන ප්‍රයෝගය මා ඉතා ප්‍රබල ලෙස උපයෝග සෝමදෙලට හරි කැමති ගීතයක් මේක. ඉතින් මේකේ තිබෙනවා අර රූපක දාමයක් ඔබ ඇසේ මුදු පහස මා විඳින හැම දවස ලියාගත හැකි නොනේ මෝහන හද රහස කියන තැන කියනවා ඔබ මහා කන්දක්ය නිසල ගොළු අතර ඇකුණු ඔබ මහා මොහොදක්්‍ය මාදුටුව මහා ගැඹුරු මේ වගේ සෝභා දහමේ තියෙන සංසිද්ධීන් ඒව ආශ්‍රය කරගෙන ඉතා ගැඹුරු දාර්ශනික සංකල්ප අතු කරන්න පුළුවන් කියන එකට නිදර්ශනයක් මේක සරලව කියන ප්‍රෝත්‍ය ඒකම රූපකය රූපක දාමයක් මේ තිබෙනවා අපි ඒ ගීත දෙක අහමු ඇසේ බුදු පහස මා විඳින හැම දවස කියාගත නොහැකි මෝපනව හදරහස සුදු කුමුදු මල් කිපෙන මුවග හසරල් අතර පියන අපිට හිතෙන එකම දේ ඔබ මහා ගී කන්දක්. සදේශයේ සේවය නවමු ගමනක් යන්න ආරම්භ කර අප්‍රේල් 2 වෙනිදා සිට එහි මතක ආවර්ජනයක් තමයි මේ චලිතා හමුව. ඊට පස්සේ අපි පෙරවරු 10න් පසුව අපහු ඒ වගේම මතක ආවර්ජනයකට යනවා. ඒ තමයි මේ ළඟ මේ විදිහේ සදහත් සූදානමින් ඉන්න කියලා අපි ආරාධනා කරන ගම කතා කරන්න මේ මට හරි අපරාධ හිතෙනවා මේක ගුවන් කාලේ අවසන් කරන්නේ. මොකද කතා කරන්න බොහෝ දේවල් තියෙනවා. ඒ අතර බස් ටිකට් පතක වචනාකම අපිට තියෙන්නේ අපි බස් එකට නැකපු තැනින් ඉඳලා බහලා යනකොට බස් ටිකට් පතේ වීසි කරනවා. හැබැයි ඒ කාලේ බස් ටිකට් පත් හරි වටිනාකමක් තිබුණා. නිර්මාණ ශිල්පීන් කිහිප දෙනෙක් ප්‍රේමකේ දාලේ සූරියනේ මෑත කාලේ යමුනා මාලි පෙරේරා වගේ ශිල්පීන්. ඔව් මහගමසේකර වගේ සූරියනේ මම හිතන්නේ බොහොම අපූර්ව නිර්මාණ අපිට දායාද කරලා දෙනවා. ඒක හරි සදාතනික. අදටත් අපි මතක් කරනවා. මේ බස් ටිකට් පත්තර ලියුණු ගීත. එරන්දතියත් ඒ වගේ නිර්මාණ ඔය රඳ තියෙනවා අතීතයේ මා ලියුනේ මා ගාලුමුදර හෝටලේ වැඩ කරන කාලේ ඒ ලපපු වින්දනේ වින්දන මූලිය උනේ මට රඹුක්කන පොලේදී හම්බ වෙච්ච වයසක මහලු පුත්වලින් දෙක් පුතක් විකුණා අර පොඩි පොත් පින්චක් ඒක තමයි විදුර ජාතක සින්දුව කියලා. ඒත් ඒකේ ලැබුණු රස වින්දනේ මම පසුදා ඇවිදින් කොළඹ යන ගමනේදී කිරලපනේ ඉඳලා අර ඉහළ ඩබල් ඩකර් බස් එකක ඉහළ තට්ටුවේ අර කුණේ ආසනයක් ලැබුණා. ඒකෙදි මම අතින් බස් ටිකට් පතේ තමයි සින්දුවේ මුල් පද දෙක තුන ලියුණේ. ඉතින් පස්සේ මම ඒක ලියලා හිටන් ඉවර කරන්න බැරුව මට මතක නැතුව මං ගිහිල්ලා බැස්සේ ආලමුදල් හෝටලේ ගාව නෙවෙයි අර පාර්ලිමේන්තු ගොඩ නැගිල්ල ගා බහැලා අත්පත් පයින් ආවා. අමතක වෙලා. අමතක. ඒ වගේ එකට ඒක නිර්මාණ කතාව ලොකු නිදාන කතාව ලොකු විශාල කතාවක්. ඉතින් මේක මූලික ඔබ කිව්වා වගේ අර බස් ටිකට් එක මුල් පද ටික ලියුණා. ඊට පස්සේ මම කන්තරුවට ඇවිල්ලා අනේ ඒක පද ටික සම්පූර්ණ කෙරුවා. ඔව්. එතකොට මේ අපිට පස්පිපෙන් ඇහෙන ගීතය රාරාරාමුන්නේ සුනිල් ඉදිරිසිංහ සුනිල් ගායනා කරන මේ අවුරුදු කාලෙට විතර ඇහෙන ගීතයක්. මොකක්ද මේක නිදාන කතාව? ඔව්. ওই ගීතයත් අර කලින් සොලින් එවිසින් ගායනා කරපු අම්මේ තෙම්බරා කියන ගීතයත් එක්ක ආලේ වගේ නිර්මාණය වුණේ. මේ මා මේ දෙකෙන්ම මා උත්සාහ ගත්තේ සංස්කෘතික ආක්‍රමණය ගැන කියන්න. අපේ මේ ගීතයේ කියන රාරාරා බොම්බිය කියන එක අපේ අම්මලා පුඩි කාලේ කියන සැහැල්ලක් තිබෙනවා. රාරාරා බොන්ඩියේ, උර්ගස්මංක දහන්දියේ, සුද්ධ වෙනවා බොන්ඩියේ, දොරහාපම් බොන්ඩියේ. ඔය බොන්ඩිය කියන වචනේ ඇවිල්ලා පෙදෙස් වහරක් කාන්තාවට කියන. ඉතින් ඒක මම මේ මේ ආරාර බොම්බේ කියලා පොකක් විකෘත කළා. සකස් කරගත්තා ඒ ආකෘතිය සකස් කරගත්ත ඒ අනුව ඉතින් මේකද කියන්නේ අර පරණ ওই ඓතිහාසික සංසිද්ධියක් තියෙනවා ඉතින් මේක මම හිතනවා මේ අවස්ථාවේදී දීර්ඝ වැඩි ඉතින් මේ මූලික තියෙන මේකේ මේ අර සංස්කෘතික ආක්‍රමණය ගැන කාලෙන් කාලයට කියවෙන එක එක බයිලා දේශ බස රකින්නට නුවණින් වැඩ කරපලා කියලා පණිවිඩයකුත් තියෙනවා. සර්වකාලීන ගීත. එතකොට අර මේ එන්එම් ආචාර්ය එන්එම් පෙරේරා මහත්මයාට රචනා කරපු ගීත තුන මහරෑ රචනා කරේ එතුමා වියෝ වෙන්නට ආසන්නයි කියලා කියනකොට ඔබතුමා කැඳවාගෙන ඉවිල්ලා. ඔව් එන්එම් පෙර මහත්මයා වියෝ වෙන්න ඕන මෙන්න කියලා තියෙන අවස්ථාවේ දාසන් සිල්ලා මහත්මයා අපේ ගෙදරට ඇවිල්ලා මට එකගෙන ආවා. අමතුමා වෙලා ඉන්නවා අනන්ත සල්ලි සම්තුමා. වහම මේ එන්එම් ගැන ගීත කීපයක් තියාගන්න ඕනේ. ඉතින් කොහොම ආව එක්ක එනකොට මගේ මනුරුප්පහණේ සභාපති අසෝනේ ඉඳගෙන හිටියා මේ එමත්තුමා ඔහු කිව්වා එතකොට සරත්තුමුගම මහත්මයා ලේකම් ඔහුත් පසකින් හිටියා මට එළිවෙන්න ඉස්සෙල්ලා මේ ගීත ගීතක් ලියන්නේ කියලා එන්නම් කියලා ඒ ඒක ලියන්න ඕන්න මෙන්න කියලා තියෙන තමයි එන්නම් මහත්තයා වියුණයි කියලා පණිවිඩය අරගෙන ආවේ. ඉතින් ඒ වෙලාවේ රාත්‍රී දෙකට විතර ඔක මම ලිව්වේ. එකක් ওই ගීතය නන්දමාලනී ගායනා කරපු සූර්යමල වැලවි ගියා. අනිත් කමරදේවයන් ගායනා කරන සොහිරාණෙනි ඔබේ නාමෙන් හෙටත් සූර්ය මල්පිපේවා. සනත්නන් සිට ගායනා කරන සුහිරාණන් කියන ගීත මේ එක්කම සිනාවකින් මුළු ලෝම දිනාගෙන පතල නැනින් ජනතාව තුනක් නිර්මාණය වෙනවා හතරක් විතර නිර්මාණය වෙනවා හැබැයි ඔය ගීත නිර්මාණ තුළම ඔබතුමාට ඔබතුමා ඒ කාලේ බැංකු නිලධාරිවරයෙක් විදිහට හිටියේ පස්සේ දඬුවම් මාරුවකුත් ලැබෙනවා කියලා අපිට ආරංචි වුණා අම්පාර පැත්තට ඒකින් කාලය ගෑවෙම මම හිතනවා තින්නේ ඒක ලිව්වේ ලිව්වේ කොහොමද ලිව්වේ ආරාධනාව කොහෙන්ද ලැබුණේ ඒ කිසිවක් දකින්න නැතුව ඉතින් මට ඉතින් ඉරිසකරුත් තියෙනවා. <laughs> ඒ තුළ දඬුවම් මාර්ග ලැබෙන ඊට පස්සේ සැන්දෑ කලවර කියන ගීතයත් මම හිතන්නේ ඔබතුමා රචනා කරන්නේ බිරිඳට. ඔව් ඒක ඇත්තටම බිරිඳ ගැන කියවෙන්නේ. ඒකේ මම හිතනවා සන්ධ්‍යාවට මම ගෙදර එනකොට බිරිඳ බලන් ඉන්නවා. ඒකම මේ මේක ඉතාමත් වේදනාත්මක අවස්ථාව තමයි මම අම්පාරේ මාරු කරලා ඉඳද්දී අම්පාරේ මාරු කරුවා ඊළඟට. අම්පාරේ ඉඳද්දී මට අර වැව ඉස්මත්යෙන් වුණා මම හිටියේ දිසාපති මැදුරේ එන්නකොට ඈත එපිට කඩේකින් ඇහෙනවා මේ මේ ගීතය මේක මේ මේ රේඩියෝ යන්ත්‍රයකින් ඒක මම එතෙන්දී ලැබුව වින්දනය හරිම වේදනාත්මක වින්දනයක් මොකද බිරිඳ ළමයි දාලා ගිය අවස්ථාව ඒ හුදකලාවල ඒ ඒ ගීත ඇහෙනකොට ලැබිච්ච වින්දනය හරි අපූර්ව වින්දනයක් ඒ වගේම තමයි විනාඩියක විතර කාලයක් තියෙන මේ විනාඩියකදී කතා කරන්න පුළුවන් නේද ගුවන්විදුලි ළමා පිටිය මෙහෙවන්නේ ඔබතුමා තමයි මුලින්ම ලෝකේ ළමා ගුවන් විදුලිය කියලා බිහි කරන්නේ 2006 මාර්තු 28 වෙනිදා. මේ බිහිවීමත් සමග ළමාගේ විදුල විදුල ළමා ගුවන් විදුලිය මනකල් හදවිල් තලයේ ගීතය නිර්මාණය වෙන්නේ. නෑ මනකල් හදවිල් තලයේ ලිව්වේ මම ඊට කලින්. ඊට කලින්. හැබැයි මේක තේමා ගීතය. තේමා ගීතයක් තිබෙනවා මුවරද්ද වර කියලා සංගීතයක්. මම හිතනවා මේ ළමා ගීතය විදුල ගුවන් විදුලිය තේමා ගීතය. කලින් අර මනකල් හදවිල් තලයේ ලිවුණ අමරදේවයන් තනුව දැම්මේ. ඒ ලිව්වේ ළමා මණ්ඩපයේ වැඩසටහනකට සුනේත් ගුම්කල කරපු නිෂ්පාදනයකට. එතකොට මේ ඇය යන්න ගියා කියන ගීතය අපේ ප්‍රතිභාපූර්ණ සංගීතවේදී එච්.එම්. ජයවර්ධන ශූරීන්ගේ බොහොම අපූර්ව තනුව නිර්මාණයක් තමයි මේ ඇය යන්න ගියා කියන ගීතය. මේකේ තියෙන හරි අපූර්ව කතාවක් අපිට කියන්න අවකාශ ලැබෙන්නේ අපි කෙටියෙන් හරි සඳහන් කරමු. මේකෙදී මම හිතනවා මේක මම ලියුනේ වස්කම වනෝද්‍යානයට ගිය අවස්ථාවකදී ඒ වනෝද්‍යානට යන අවස්ථාවේදී ඊට කලින් වැස්ස වැටලා තිබුණා. වනෝද්‍යානට වැස්ස වැටලා ඒකම සඳ පෑවුවා. සඳ පාපාර එහපැත්තෙන් තිබෙනවා සුදු කඳු වැටි පෙළ. ඒන් රූරා හැරෙන දිය උල්පත් වගේ ඒවා දෑතින් දිස්සුණා. මේ වගේ තා චමත්කාර ජනක සංසිද්ධීන් රසක් මා දුටුවා. ඒකම සඳ නැකී ගියා. සඳ නැකී ගියත් එකම මනාන්තරයට අඳුර වැටුණා. ඒ ඒකත් එක්ක සංසන්දනය කළා මම සඳ විවේකී කිය අවස්ථාව ඇය යන්න ගියා මේකලා කරගෙන ඊට පස්සේ මම ඒක මට හිතෙනවා මෙතන එහාට මේක වර්ධනය කරන්න ඕන ප්‍රේමය සහ ඒ සම්බන්ධ වියෝ පිළිබඳව දක්වන්න කියලා. ඉතින් මේ මේ වක්‍රෝත්යෙන් සඳේ වියෝව ප්‍රේමය පිළිබඳ වක්‍රෝත්යෙන් දක්වන වියෝවක් හැටියට දක්වන්න පුළුවන්. අනිත් එක ඒකෙදී කිය වෙනවා අගට යලි කවදාවත් හමු නොවන බව කියනවා වගේ එදු. ඉතින් මේකෙදි අර සංසිද්ධින් කීපයක් එක්කාසු කළා මා සම්මිශ්‍රණය කරලා සකස් කරපු අලුත් නිර්මාණයක් කියලා කියන්න පුළුවන් මේක තමයි. ඔව්. පූර්ව ගීතයක් හිතෙනවා දකින්න. අපූර්ව ගීතයක් සදාතනික ගීතයක් සර්වකාලීන ගීතයක් මේ ගීත ගොල්ලේ ඔබ මා සමග අතිනත ගන්නාලා ගීතයත් ඒ වගේම තමයි. ඒක පෙරදිනේක මා පෙම්කල ගීතයයි ඔබ මා සමග අතිනත ගන්නා ගීතයයි. මගේ ගීතවල තිබෙනවා මේ මේ නිරන්ති කාලයේ අනිත්‍යතාව හා අනිත්‍යතාව වලින් මතුවන සුන්දරත්වය. මේ ගීතවලින් මතුවෙන්නේ රන්දත් මේ පෙරදිනේ ගීතේ මතුවෙන්නේ කාලය පිළිබඳව විපර්යාසය. එතනින් ගියාම මේ මේ මහා කණ්ඩ කියන ගීතයත් ඒකම කාලයාගේ වැයවැයමෙන් සිදුවු විපර්යාස දක්වන අනිත්‍යතාවය තුළ කොහෙද සුන්දරත්වය තියෙන කියලා කෙනෙක්ට හිතන්න පුළුවන් හැබැයි ගැන අපි වැඩි වැඩියෙන් කතා කළ යුතු කාරණා බවට පත් වෙලා තියෙන හැබැයි කාලය ඊට හාස් වෙලා තියෙනවා මේක ගීත ගඟුලක් ඇත්තටම මහා ගීත කන්දක් ඒ ගීත කන්දෙන් අපි පුංචි ප්‍රමාණයක් දශමයක වගේ ප්‍රමාණයක් තමයි අද අපිට මේ සංස්මරණය කරගන්න හැකි වුණේ හැබැයි ඒකත් හරි රහක් තිබුණා ඒ රහ තුළ අපිට ලබා දුන්නු මේ සහයෝගය ඉතාමත්ම වටිනවා ඒ නිසාම අපි කතා කරපු ගමන් මේ තාමත්ම නිර්ලෝභීව අපේ මැදිරියට ඇවිල්ලා ශනිදා හමුව වර්ණවත් කරපු විශිෂ්ට කලාකරුවෙක් මාධ්‍යශේෂ්ත්‍රී දවන්තෙක් මාධ්‍යශේෂ්ත්‍රී හිටපු පරිපාලකවරයෙක් සොදුරු පරිසර වේදිකෙක් මෙන්න ප්‍රවීණ ගේපද නිර්මාණ ශිල්පී සුනිල් සරත් පෙරේරා මහත්මයාට ස්තුතියි කියලා කියන බොහොම ස්තුතියි. ඒ වගේම දීර්ඝායුෂ ඔබතුමන්ට ප්‍රාර්ථනා කරනවා ඉදිරියේදීත් මෙවැනි නිර්මාණ තුළින් අපිට ඔබතුමා මුණ ගැහෙන්න ලැබේවා කියලා. ඔබට ස්තුතිවන්ත වෙනවා නිලන් මේ නිලන්තිටයි එක්කම ඉන්දුනෙලටයි. මගේ පැරණි ගීත සමුදායක් ඔහුන් එක්කාසු කරගෙන තියෙනවා. මම හිතනවා දේතයි නැත හේතේතයි වගේ ගීත මා ඒ වගේම දැන් කැල්මිනා සම්දේශයදී අපිට දකින්න ලැබෙන්නේ නැති ගීත අහන්න ලැබෙන්නේ නැති ගීත මේ වගේ දේවල් ඇත්තටි ගබඩාවෙන් සංරක්ෂණය කරලා ඔබ එකතු කර ගැනීම ඉතා වැදගත් කරනවා ඔබට ස්තුතිවන්ත වෙනවා. ඔව්. නිර්මාණශීලී නිෂ්පාදනය ලබා දුන්නේ මගේ මිත්‍රා ඉන්දුනිල් චයවර්ධන මම නිලන්ති කුමාරි වත්තේ ගෙදර. තවත් ශනිදා හබුවකින් අපි මුණ ගැහෙමු. සුබ දවසක්. Thank you.